නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝ පනයේ සමාධි කතමෝ සමාධි නිමිත්තා කතමේ සමාධි පරික්ඛාරා සමතේ කතමෝ සමාධි භාවනාති යා කෝ ආවසෝ චිත්තස්ස ඒකග්ගසා ඒකග්ගතා අයං සමාධි චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා චත්තාරෝ සම්මප්පදානා සමාධි පරික්ඛාරා යා තේ සංයේව ධම්මානං ආශේවනා භාවනා බහුලීක ධම්මං බහුලීකම්මං අයං තත්ත සමාධි භාවනාති තී කෞර්ණියේ ස්වාමීන් වහන්සේ මේ නේවාසී උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි බ්‍රහස්පතින්දා උදේ මේ පැයට හැමදාම නිසන්වනේ මේ ධර්ම දේශනාවට අපි රැස් වෙනවා විශේෂම විපස්සනාට බර ධර්ම දේශනාවක්. ඉතියේ ධර්ම දේශනාව සඳහා අපි කරන්නේ සරුවච්චන් ආංශයේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර ධර්මයක් ඉදිරිපත් කරගෙන දේශනාවලියක් විදියට දේශනා මාලාවක් විදියට එකතු වෙන එකයි. ඉතින් මේ දවස්වල මේ කාලේ අපි ඒ සඳහා ඉදිරිපත් කරගෙන තියෙන වටිනා සූත්‍රයක් වෙන චුල්ල වේදල්ල සූත්‍රය. ඒ චුල්ල වේදල්ල සූත්‍රය සාමාන්‍යයෙන් අධිගමලාභීන් විසින් රහතන් වහන්සේලා විසින් පවත්තන්ට ඉති සාර ගර්භ ධර්ම සාකච්ඡා වශයෙන් තමයි දිහා බලනකොට පේන්නේ. ඉතින් මේක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ චුල්ල වේදල්ල සූත්‍රය සඳහා විශාකනම් උපාසක මහත්මයා ධම්මදින්න නම් වූ රහත් මෙහෙණින් වහන්සේ නමත් අතර තමයි මේ සාකච්ඡාව යන්නේ. මේ දෙපළ ඉස්සර අමුදරු අමුතමියන් විතර ගත කරලා පස්සේ දෙන්න අනගාരിക ජීවිතවලට පැවිදි ජීවිතවලට ගත වෙලා සම්බන්ධ වෙලා තම තමන්ගේ අදි අධිගමයන් සාක්ෂාත් කරගත්ත ආර්ය දෙපළ. විසාක උපාසකතුමා අනාගාමී තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ධම්මදින තිරින්නාංශේ රහත් තිරින්නාංශේ නමක්. ඉතින් නමුත් විසාක උපාසකතුමාට තමන්ගේ තියෙන දැනුම හැටියට තමන්ගේ පෙර අඹුව පුරාණ දූතිකාව ඒ පැවිදි වීමේ ප්‍රතිඵල ලබාගෙන තියනවද නැද්ද කියලා බලන්නයි මේ ප්‍රශ්න කරන්නේ. එතකොට ධම්මදින තිරින්නාංශේ තාම ඥානවන්තව විසාක උපාසකතුමාගේ ප්‍රශ්න වලට බොහොම තල තුනක් උත්තර දෙනවා. ඒ නිසා අපිට අද වටිනා සූත්‍රයක් ඉතුරුලා තියෙනවා. ඒ සූත්‍රයට අපි චුල්ල වේදාල සූත්‍රය කියලා කියනවා. ඉතින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් විදිහටයි මේ සූත්‍රේ විකාශය වෙන්නේ. ඉතින් අපි පසුගිය දවස්වල විශේෂයෙන්ම සත් ආර්ය අෂ්ටාංග මාර්ගය ඊටත් කලින් මේ ආර්ය සත්‍ය හතර සාකච්ඡා කරලා අද මේ ඉස්සරහින් තියාගත්තේ විශේෂයෙන්ම මේ සමාධිය පිළිබඳව විචාකෝපාසකතුමාගේ ප්‍රශ්න ටිකත් ධම්මදින තෙරින්නාංශගේ උත්තර ටිකත් සම්බන්ධ කරගත්ත ප්‍රශ්නාවලියක් ඒ ප්‍රශ්න හතරක පිටුවක් ගුණයක් වගේ පේන්නේ කතමෝ සමා කතමෝ පණයේ සමාධි ආර්යවෙනි සමාධිය නම් කිම කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ විචාකෝපාසකතුමා ඒකට ධම්මදින තෙරින්නාසේ යාකෝ ආවුසෝ චිත්තස්ස එකග්ගතා අයං සමාධි හැබැත්නි හිතේ එකඟතාවයක් චිත්ත එකග්ගතා වක් තියෙනවනම් ඒකට සමාධිය කියනවා කියල. ඉතින් අපි මේක ඇත්තටම ගිය වතාවෙත් සාකච්ඡාවට ගත්තා. 39 වෙනි දේශනාවේදී අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා වෙනකොට 40 වෙනි දේශනාවට යණ්ඩයි. ඉතින් ඒ සමාධිය පිළිබඳව ඇති නිර්වචනය උංගෝදෙනෙකුට බොහොම ප්‍රියමනාප ලැබෙන සුළු දෙයක්. මේ හිතේ එකඟතාවය තමයි සමාධිය කියලා කියන්නේ. හිතේ වික්ෂිප්ත භාවය තමයි අසමාහිත ගතිය කියන්නේ වික්ෂිප්ත චිත්ත. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ වික්ෂිප්ත හිතක් තියෙනවා නම් අද කාලේ හැටියට ඒකට අසහන කියන වචනේ පාවිච්චි කරනවා. මානසික ආතතිය කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා අද ඒකට උගාක් කට්ටිය බෙහෙත් හොයනවා. මේ චිත් හිතේ තියෙන මේ අසහනය නැති කරගන්න, හිතේ තියෙන ආතතිය නැති කරගන්න. ඒක නිසා ඒකට තියෙන ආධ්‍යාත්මික උත්තරයක් උත්තරයක් මිස ඔය භෞතික උත්තර නෑ. නමුත් භෞතික දේවල් හිත විපිලිසර කරන්න හේතු වෙනවා. වෙන විදිහට කියනවා භෞතික සැප සම්පත්, භෞතික දියුණුව කිසිම සාතිකයක් දෙන්නේ නැහැ හිතේ ඒකාග්‍රතාවය ගෙනත් දෙයි කියලා ප්‍රීතිය හොයාගෙන යන්නේ සොකේ හොයාගෙන යන්නේ ඒකයි මේ භෞතික දියුණුව බලාපොරොත්තු වෙන්නේ. නමුත් වෙන්නේ එකෙන් ඒකාග්‍රතාවය වෙනුවට වික්ෂිප්ත භාවය ඇති කරනවා. ඒ නිසා ඒක ඇති කරන්නේ ඒ හිතේ තියෙන වික්ෂිප්ත භාවය ඇති කරන්නේ සීල කඩලා. ඒ නිසා භෞතික දියුණුවත් එක්ක සීල කැඩෙනවා කියන එක ඉතා සමීප කාරණා දෙයක්. යම් කිසි කෙනෙක් ඒ භෞතික පැත්ත පමණක් කල්පනා කරලා ලැජ්ජ බය දෙකෙන් තොරව ගත කරනවා නම් ඒ ලැජ්ජ බය දෙක නැතිකම නිසා ඒ කෙනාට ඉන්දිය සංවරය නැති වෙනවා. ඉන්දිය සංවරය නැතිවීමත් එක්කම ශිල්පද කරනවා. එතකොට හිත විචිප්ත භාවයට වැටෙනවා. ඒ නිසා සර්වචනාංශය සඳහන් කරනවා අවිපටිහාරත්හය ආනන්ද කුසලානි සීලානි යම් කෙනෙක්ගේ සීලය පිළිබඳ කුසලතාවයක් තියෙනවා නම් දක්ෂණං එයාගෙත් විප්ලිසර වෙන්නේ නැහැ. හිත ඒකාග්‍ර භාවයටපත් වෙනවා. ඒතකොට සමාධියට යන්න ලේසි. ඒක නිසා බාහිර සමාජයේ තියෙන මොනම භෞතික දැනුමකින්වත් සීලයට ආරාධනා කරන්නෙත් නැහැ, සීලයට ආමන්ත්‍රණය කරන්නෙත් නැහැ. නිසා ඒකෙන් අපිට හිත ඒකාග්‍රතාවයක් හෝ වික්ෂිප්ත භාවයෙන් තොර ගතියක් සමාජය ලබා ගන්න බෑ. ඒක නිසා මේ සියලුම භෞතික දියුණුවට වැඩිය හොඳයි සීලය. එනිසා සීලය ආරක්ෂා කරන සම්මා ආජීවයටපත් වෙලා දුකසේ ජීවිතය ගත කරා දුප්පත්ව ජීවිතය ගත කරත් ඒ ජීවිතේ හිතේ සැනසෙල්ල තියෙනවා. ඒ නිසා චිත්ත ඒකාග්‍රතාවයයි සමාධිය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ චිත්ත ඒකාග්‍රතාවේ නැතිකමට හේතුව චෛතසික ධර්මයන්ගේ විරසකකම්. චෛසික ධර්ම එකිනෙක අතර නයි පොරේක කොටි පොරේක ඇතුළට වෙලා ඉන්නේ නිසා චෛසික ගාන කවදාකවත් එක දිශාවට නැමිලා නැහැ ඔක්කොම එකිනෙක අතර ගැටුම් ඇතුලේ අන්නේම ගැටෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම සමාජ ගැටුමක් ඇති කරනවා ඒ ඇතුළත සම චෛසික ධර්ම වල ගුණයක් නැති කෙනා එහෙම නැත්නම් ඒකාග්‍රතාවයක් නැති කෙනා සමාන්තර ගතියක් නැති කෙනා කීකරුකමක් නැති එක්කනා හීලාකමක් නැති එක්කනට කවදාකවත් බාහිරයට ප්‍රශ්න ඇති නොකර ඉන්න බෑ. ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම කැළඹිලි කරන එහෙ මෙහෙ කරන කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් සමාජයේ වෙන පුද්ගලයන් වැඩි වෙන්න වැඩි වෙන්න මුළු සමාජයේම බොහෝම ඇවිසිලි සහිත කුපිත සමාජයක් බාටපත් වෙනවා. එතකොට සමාජයකට ඒකාග්‍රතාවයට ගත කරලා ඉදීගත කරන කෙනාට ඒ සමාජය හිතයට කාර්ය වෙනවා. ඒ සමාජයෙන් දුර වෙන්න දුර වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න ඒකාග්‍රතාවයට ලක් වෙනවා. ඒ නිසා එදා මෙදා ඇතුළේ මේ කාලයේදී ਸਰවචන්නාංශේ ඒ වාගේ සමාධියක් කැමති හැම කෙනාටම අරඤ්‍යගත වෙන්නයි කියලා තියෙනවා. මොකද කැලේ ගස්කොළන් වල ඒ විඥානේ නැහැ. හිත නැහැ. ඒ නිසා ඒව අතර කවදාකවත් හිතවිලි අතර රණ්ඩුවක් නැහැ. හිතවිලි අතර රණ්ඩුවක් නැතිසලා කැලේට ගිය මනුස්සයාට තමන්ගේ හිත ඇතුලේ රණ්ඩුව තිබ්බත් කැලෙන් ඒ රණ්ඩුවට පත්තුත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාහිතේ වෙන්න ඉඩ තියෙනවා. නමුත් වික්ෂිප්ත හිත ඇති කෙනාට වණය අප්‍රසන්නයි. කැලේට යන්න හිත දෙන්නේ නැහැ. කැලේ ඉන්නකොට බයක් ඇති කරනවා. දිශා මාරු වෙනවා. කොහෙද ඉන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා යැත්තෝ නැවතත් අර වික්ෂිප්ත තැනටම ඇදෙන ගතියක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි සමහරු ඒ සමාධිය අගය කරමින් කොහොමද මේක ලබන්නේ? මොකද්ද සමාධිය කියලා හොයලා බලන ගතියකුත් තියෙනවා. එහෙම පිරිස් තමයි අපි මේකතු වෙලා යුවා ගැන අතීතයේ සාකච්ඡා කරපු රහත් උතුමන් වහන්සේලාගේ සාකච්ඡා ඉදිරිපත් කරගනිමින් අපි යම් ආකාරයක වික්ෂිප්ත භාවයක් හිතේ තියෙනවනම් අන්‍ය වීත භාවයක් හිතේ තියෙනවනම් චපල ගතියක් හිතේ තියෙනවනම් අන්න ඒක විනුවට ඒකාග්‍රතාවය ලබා ගැනීමට අපි අපකප්ප වෙනවා පරිත්‍යාග කරනවා රුචර්චකම් පාවා දෙනවා ඉතින් ඒක අබිනිෂ්ක්‍මණයක් කියලා කියනවා. නෙක්ඛම්යක් කියලා කියනවා. නිස්සරණයක් කියලා කියනවා. ඉතින් නිස්සරණයක් ඇති කරගත්ත කෙනෙකුට නම් මේ කතාව මිහිරි. Taman වෙන්නේ සමාධියේ තියෙන චිතේ ඒකාග්‍රතාවයේ තියෙන්නේ නෙක්ඛම්ය හරහමයි. නෙක්ඛම්ය නැතුව නැවතත් කාම ලෝකේ වැටිලා ඉන්නකොට මේ තියෙන සමාධියත් කැඩෙනවා. මේ තියෙන සමාධියත් පරිසරය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාධිය ඒකාග්‍ර ලක්ෂණය ඒකාග්‍රතාවයේ කියන ලක්ෂණය සමන්නාවිතයි. ඒ වගේම අවික්ෂේපය විසිරී යන්නේ නැති ගතිය පදනම් කරගෙන තමයි මේ හිත හැදෙන්නේ. මේ හිත එකලස් වෙන්නේ වික්ෂිප්ත වෙන ගතියට උදව් කරන භෞතික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩි වැඩියෙන් දෙන ලෝකේ වික්ෂිප්ත භාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සමාධිය රඳා පවතින්න නැතු යනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න වෙනවා. භෞතික සම්පත්වල ප්‍රයෝජනීය සලකලා උපයෝගීතාවය සලකලා ඒක පාවිච්චි කළ පුළුවන් තරම් දුරවන් වෙන්න දුරවන් වෙන්න වික්ෂිප්ත ගතිය නැති වෙලා විපිලිසර ගතිය නැති වෙලා හිත ඒකාග්‍ර වෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි ඒ කෙනාට සමත පැත්තෙන් යනවනම් සමත ධානයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අරමුණක කාම නොවන අරමුණක හිත තැම්පත් කරගෙන මේ භෞතික ලෝකෙන් සමුගෙන හිත ඒකාග්‍රතාවයටපත් කරගන්නවා. ඒ ධානාපදනම් කරගත්ත සමාධිය වගේම විපස්සනා පදනම් කරගත්ත සමාධියත් අපේ අපේ ශාසනයේ සඳහන් වෙනවා. ඒ විපස්සනා පදනම් කරගත්ත සමාධිය අර සමත සමාධි වගේ එක අරමුණකම තැම්පත් වෙලා ධානාගත වෙලා කරන එකක් නෙවෙයි. විනස් වෙන අරමුණු සහිත ලෝකේ වුණත් යම් ප්‍රමාණයකට ක්ෂණ මාත්‍ර වශයෙන් චිත්තක්ෂණ වශයෙන් සමාධිය පවත් ගන්න පුළුවන්. ඒකට ක්ෂණික සමාධිය කියලා කියනවා. ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියනවා. ඒ නිසා ඒ විදිහට සමාධිය දැනගන්න කෙනාට සමාධි જાති තුනක් සංග්‍රහ පොත්වල සඳහන් කරලා තියෙනවා. සවිතක්කං සවිචාරං සමාධි, අවිතක්කං විචාරමත්තං සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා. සමාධි જાති තුනක් සවිතක්ක සවිචාර සමාධි විතක්ක ਵਿਚාර සහිත සමාධිය ඒ කියන්නේ අන්‍ය වේත වෙච්ච හිත එක අරමුණක් දිහාවට නැවත නැවත නංවමින් විතක්කයෙන් කියලා කියන්නේ හිතට හිත අරමුණකට නංවනවා එකම අරමුණකට මානසිකාරය පවත්නවා මෙහෙවනවා මෙනෙහි කරනවා සලක්ෂණය කරනවා නම් ඒකට කියනවා විතක්කණය කියලා කියලා ඊට පස්සේ ඒ විතක්කයෙන් නම්වපු හිත දැන් මං ඉන්නේ දැන් මං ඇසුරු කරන්නේ අසවල් අරමුණේ කියලා දන්න දැනුමට විචාර බුද්ධියට විචාරය කියලා කියනවා එතකොට සවිතක්ක සවිචාර සමාධිය කියලා කියන්නේ අපි භාවනා කරනකොට নানা ප්‍රකාර අරමුණුකොලෙන් අරමුණු වලින් හිත වෙන් කරලා සමාධියක් දිහාවට වීර්ය සතිය යොමු කරන්න යනකොට තමන්ට ආවේනික වූ අරමුණක් තෝරගන්නවා ඒක බොහෝ විට සෞඛ්‍ය සම්පන්නයි ආරක්ෂාකාරී කායනපසනාව වෙනවනම් තමන්ගේ කායට සම්බන්ධ එකක් නම් ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙහි පවත්වන වැඩමුළු වලදී නැත්නම් මේ භාවනාවට ආපු අයට ඒ කායානුපස්සනාවම මුල් කරලා කමඨහනක් ලබා ගැනීමට උදව් කරනවා අනුග්‍රහ කරනවා ඒ වගේම මේ රෙකමෙන්ඩාරු කරනවා ඉතින් ඒ නිසා හොඳට වාඩි වෙලා කය දිහා බලනකොට මතුවලා එන්නේ මොන අරමුණද අන්නේ අරමුණට විතක්කය කරනවා කියලා කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට ආනාපානිය වගේ එකක් ආස්වාසයනකොට ආස්වාසය කියලා මෙනෙහි කරලා හිතේ අරමුණට ලඟනවා ප්‍රස්වාසයනකොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරලා නැත්තම් මානසිකාර යොදවල හිත ඒකට නංවනවා. නංවනකොට ආශ්වාස ප්‍රාස ආශ්වාස බව ප්‍රශ්වාස බව ප්‍රශ්වාසයට නංවන ගතියට කියන විතක්ක චෛතසිකය කියලා. ඒක අරමුණට හිත නැංවීම. එතකොට ਵਿਚාරයෙන් කරන්නේ මේ ආශ්වාසයට ගියේ හිත හොඳට දැනගන්න මේක ප්‍රශ්වාසය නෙවෙයි, ශබ්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මේක ආස්වාසයමයි කියලා හොඳට විමසලා බලනවා ඒත් එක්ක මේක ප්‍රසවාසයට මාරු වෙනකොට හොඳටම දන්න මේක ආස්වාසය දැන් නෑ දැන් ඉන්නේ ප්‍රසවාසයේ ඒක ශබ්ද වේදනා හිතවිලි නෙවෙයි ප්‍රසවාසයමයි කියලා හොඳට විමසුන්නුවණක් විචාර බුද්ධියක් එන්න පටන් ගන්නවා අන්න එහෙම හිඳලා දිගින් දිගටම හිත ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාසයට වගේ ආනාපානයේ අරමුණ නම් ආනාපාන අරමුණේම පවතිනවා නම් ඒ සමාධියක් එක විදියක කීකරුකමක් සමාහිත ගතියක් සමතයක් හිතට එනවා ඒකට කියනවා සවිතක්කං සවිචාරං සමාධි කියලා. විතක්ක ਵਿਚාර සහිත සමාධියේ හිත යන්තම් කීකරු වේගෙන එනවා අවශ්‍ය අරමුණට. ඒකම අපි තව පැත්තකින් ඉදිරිපත් කළොත් සක්මන් කරනකොට බොහෝ අරමුණු වලින් වෙන් කරලා වම තිනකොට වම වශයෙන් දන්නවා. දකුණ නෙවෙයි කියලා දන්නවා. රූප බලනවා නෙවෙයි කියලා දන්නවා. ශද්ධහනව නෙමෙයි කියලා දන්නවනම් දකුණු දකුණු වශයෙන් දකුණට හිත නැංවීම විතක්ක චෛතසිකය ඒක හිත වෙන තැන් වලට විසිරලා නැහැ මේ දකුණ තියෙනකොට මේ පොළවේ ගැටෙන තද ගතිය කුණුසුම් ගතිය සිසිල් ගතිය මට වැටහෙනවා කියලා තමන්ගේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දන්නා අතර අනෙකුත් අරමුණු වල නොවන බවක් දන්නාකමට කියන ਵਿਚාරය කියලා. ඒ නිසා හොඳ බුද්ධිමතා ඒ තමන් අරමුණ සාක්ෂාත් වුණාට පස්සේ අරමුණට හිත නංවා ගන්න පුළුවන් වෙච්ච වෙලාව කමඨාන් සුද්ධ කරනකොට යාට සප්පෙලා කියන්න පුළුවන් මම දකුණ තියෙනකොට මම මේක දකුණ බව දානවා නැත්නම් දකුණ කියලා මෙනෙහි කරනවා ඒ වගේම මට ඒ දකුණ තියෙනකොට මෙන්න මේ විලිම්බේ පටන් පය පුරා පිටිලා ගිහිලා ඇඟිලි දක්වා මේ බරගතිය පැතිරලා යන හැටි එහෙම නැත්නම් වැල්ලි පයින්කොට තියෙනකොට ඉරා බහින හැටි ලනු පැදුර කනකොට ඒකේ ලනු පැදුර ගුරුසු දැනෙන හැටි සමතලා චිමෙන්ති පොළොව කනකොට පොළවේ මෑදලා තියෙන කටි වැටෙන හැටි ආදි වශයෙන් දකුණු පාය පිළිබඳව ਵਿਚාරය අත්දකින්නදී අත්විඳිනදී හොඳට බේරලා කියන්න පුළුවන් එතකොට හරි කියන්න පුළුවන් ඒ තියෙන සමාධියට සවිතක්ක සවිචාර සමාධියට. ඒත් එක වම් අතට පාරු වෙනකොට වම් පායට මාරු වෙනකොටම එයා වම් පායට හිත මෙහෙවනවා වම කියලා මෙනෙහි කරනවා. ඒක විතක්කයෙන් කරනවා. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරනවා අර දකුණු පාය වගේම විලුඹේ ඉඳලා ඉස්සරහට බර පැතිරලා යනවාද? එහෙම නැත්නම් ඊට වැඩිය වෙනස් ගතියක් තියනවාද? මේක සද්දින් වේදනාවෙන් හිතවිල්ලෙන් ස්වාධීනව පවතිනවා ආදී වශයෙන් දකුණු කකුලේ තියෙන සුවිශේෂී ලක්ෂණ උකහා ගන්න පුළුවන් නම් උරා ගන්න පුළුවන් නම් ඒක විචාර බුද්ධිය. විතක්ක ਵਿਚාර දෙක සහිතයි. එතකොට තේරෙනවා දැන් වැඩේට යහදුන්නයි කියලා. මේකට කියනවා සවිතක්ක සවිචාර සමාධිය කියලා. ඉතින් මේක දිගට කරගෙන කරගෙන යනකොට අච්චර මෙහෙවීමකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව පවා මේ වම මේ දකුණ කියලා කකුල් දෙක දිහා නොබල විය ගහක් තරම් ඈත බලාන යන ගමන් දැනගන්න පුළුවන් වෙලාවකුත් එනවා. ඉතින් යම් කිසි වෙලාවකට යම්තාක් යෝගාවචරයට ආශ්‍රත් ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න ඕන නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න ඕන නම් මෙනෙහි කරන වාරය පාසා ආශ්‍රත් ප්‍රසවාස වෙන් කළ දැනගන්න පුළුවන් නම් වම් පාය දකුණු කකුල වෙන් කළ දැනගන්න පුළුවන් නම් එවැනි සමාධියකට අපි කියනවා සවිතක්ක සවිචාර සමාධිය කියලා. නමුත් ඒ ටික වේලාවක් යනකොට ඉබේම මෙනෙහි කිරීමකින් තොරව ඒ යෝගාවචරයට මේ ආශ්වාසය මේ ප්‍රස්වාසය කියලා ඉබේම ඒකට හුරු වෙලා ඒකට හාද වෙලා ඒක තොරතුරු දැනගත්ත ගතියනකොට විතක්කයෙන් තොර වූ මෙනෙහි කිරීමෙන් තොර වූ අවිතක්ක විචාරමත්ත සමාධියනවා විමසුන් නොවන තියෙනවා හැබැයි මෙනෙහි මෙනෙහි කරන්න ඕනේ ඉතින් මේක සාමාන්‍යයෙන් භාවනා වැඩමුළුවක් පටන් ගන්න පළවෙනි දවස් 3-4 ඇතුළත භාවනා තීරණය කරන හොඳට තේරෙනවා <coughs> මුලින් මුලින් මෙනෙහි කිරීම අවශ්‍යයි. පහු වෙනකොට එහෙම මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව මෙනෙහි කරලා කෙරෙන වැඩි මෙනෙහි කරලා සම්පාදනය කරන කෘත්‍ය මෙනෙහි නොකරම සිද්ධ වෙනවා. එතකොට ප්‍රශ්න කරනවා දැන් මෙනෙහි කරන්න ඕනද නැද්ද? ආදි වශයෙන් ඒ යෝගාවචරයයි ප්‍රශ්න නගන්නේ සැක කරන්නේ මෙහෙම සමාධි જાති දෙකක් තියෙන බව දන්නේ නැති නිසා. එයා දන්නේ මෙනෙහි කරමින් ගන්න සමාධිය විතර නම් නැත්නම් බාලාංශ පන්ති විතර නම් මෙනෙහි නොකර ගන්න පුළුවන් සමාධිය එනකොට එයා වික්ෂිප්ත වෙනවා. අවුල් කර ගන්න වැඩි. සැක කරනවා. ඒ වගේම සද්ධා බිඳ ගන්නවා. නමුත් දන්නවනම් අහලා ඉසල ඉසල පටන් ගන්නකොට සවිතක්ක තවිචාර සමාධිය යනවා. පහු වෙනකොට අවිතක්ක ਵਿਚාරමත්ත සමාධිය එනවා. විමසුණු වන විතරක් තියෙනවා මෙහෙවන්න ඕනේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල නොවන එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතියක් තියෙනවා මේක සාමාන්‍ය විපස්සනාදී පාවිච්චි කොට. නමුත් මේ ක්‍රමය හොඳටම පෙන්නලා දෙන්න පුළුවන්. සමත භාවනාවේදී ප්‍රථම ධානයේදී ඒ යෝගාවචරයට විතක්ක ਵਿਚාර දෙකම තියෙනවා. මෙනෙහි කිරීම කරන්නත් ඕනේ. එතකොට දැනගන්නත් ඕනේ. එතකොට පංචකණය හැටියට පළවෙනි ධ්‍යානෙල දෙවෙනි ධ්‍යානට යනකොට විතක්කේ නැති ਵਿਚාරේ පමණක් තියෙන සමාධියක් තමයි ඒ අටුවාවල් වල තේරුම් කරන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙකම නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සමාධිය කියලා එන්නේ එන්නේ එන්නේ විතක්ක ਵਿਚාර හැලෙන එක සම්මත තමත භාවනා කරම විස්තර කරන විසුද්ධි මාර්ගය ආදී අටුවා කතාවල පෙන්නට තියෙනවා. නමුත් ඒක පසු කාලීනව සංසන්දනය කරලා සූත්‍රවල තියෙන දේ මේ කියන අටුවා විවරණයත් බලනකොට විතක්කෙන්තර ਵਿਚාරයේ පමනක් තියෙන සමාධි පළවෙනි ධ්‍යානයේද නැත්නම් විතක්ක ਵਿਚාර දෙකම නැති ධ්‍යානයේ පළවෙනි පළවෙනි ධ්‍යාන වෙන්නේ විතක්ක ਵਿਚාර පීචසුඛ එකකටයිද පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚරද හැලෙන්නේ විතක්ක ਵਿਚාර දෙකම හැලෙනවද කියන එක ඊ타ත්ම සංවේදී ප්‍රශ්නයක් ථේරවාදයේ තියෙන. ඒ මොකද සූත්‍ර පිටකේ බලනකොට හැමතැනම වගේ සමත භාවනා කරනකොට පළවෙනි ධ්‍යානෙදලා දෙවෙනි ධ්‍යානට යනකොට දෙවකේ තුනට යනකොට තුනේ හතරට යනකොට පස්වෙනි ධ්‍යානයක් ගැන කතා කරන්නේ. ධ්‍යාන හතරයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ ධානාංග පහෙන් හැලෙන ධානාංග විතක්කේ හැලිලා ਵਿਚාරේ හැලිලා ප්‍රීතිය හැලිලා සුඛේ හැලෙනවද නැත්නම් පළවෙනි එකේදී විතක්ක ਵਿਚාර දෙකම හැලෙනවද කියන ප්‍රශ්නේ විවෘතව තියලා තියෙනවා අටුවාවේ ඒ නිසා පංචක ණය සහ චතුක්ක ණය කියලා ධ්‍යාන හතරක් ධ්‍යාන පහක් ආදි වශයෙන් විස්තර කරනවා මූල ධර්මානුකූලව පහක් ගැන කතා කරාට සර්වඥාන්සේ දේශනා කරන චතුත්ථ ධානයේ ධාන හතරයි කතා කරන්නේ. මේක විපස්සනා කරනකොට නම් යෝගාවචරයට අත්දකින්න පුළුවන්. අත්දකින්නයි කියලා කියන්නේ මුලින් මුලින් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාසේ ප්‍රසවාසයේ වෙනස දැනගන්නා සුළුව කන විතක් විචාර දෙකම ඇතුව ගමන් කරලා පහුවෙන්න පහුවෙන්න මෙනෙහි කිරීමකින් තොරව ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස දැනගන්න පුළුවන්. මෙනෙහි කිරීමක් කරන්නේ නැති නිසා හිත විවේකයි වෙලාවේ. ඒ වෙහෙස කර ගතියක් නැහැ. හැබැයි මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා හොඳට තේරෙනවා. මේ ලබ්බ මේ පූල කියලා ලබ්බයි පූලයි දෙක වෙන් කරලා හඳුනන්න පුළුවන්. මේ අලකොළ මේ මීනකොළ කියලා වෙන් කරලා හඳුනන්න පුළුවන්. මේ ඉල හරකා මේ මීහරකා කියලා හඳුනන්න පුළුවන්. මේ බලලා මේ පූසා කියලා හඳුනන්න පුළුවන්. මේ කිලවා මේ වඳුරා කියලා හඳුනන්න පුළුවන්. ඒ අර හුරුව නිසා. ආන්නේ මේ විදියට බලනකොට හිතේ යම් කිසි විවේකතාවිකුත් තියේදී අරමුණු කරන අරමුණේ පැතිකඩවල් දෙක වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙලාවේදී අවිතක්ක සවිචාර මත්ත සමාධිය කියන එකක් අත්දකින්න පුළුවන්. විචාර බුද්ධියක් තියෙනවා. හැබැයි ඒ සඳහා අරමුණට හිත නැංවන වෙහසක් නැහැ. මෙන්න මේක එනකොට මේක බුද්ධ විඳින්න දන්නේ හොඳට බන දන්න. හොඳට වැරදි කරලා අත්තරදී හදාගත්ත භාවනාවේ සමාධිය ඉහළට නංව ගන්න දන්න ආර්ය භාවයට යන්න උසස් කර ගන්න දන්න උත්තම தත්තරපත් කර ගන්න දන්න එක්කන ඒකට කදාකත් හිංස කරන්නේ නැහැ බාධා කරන්නේ නැහැ විචාරේ විතක්කේ නැතු වුණත් අර උන මෙනේ නොකරත් විචාර මට්ටමින් කරගෙන යන්න දාන්න. එතකොට ඔතෙන්දී ඒ මෙනේ කිරීමේ ක්‍රමේ දන්නේ නැති ඇත්තෝ මෙතෙන්ට ආවත් මෙනේ කරන්න පටන් අරගත්තොත් අර සමාධියට විවේකේ නැති වෙලා පෑදිතියට බුරුදිය දාගත්තා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ හරියට දැන් කාලේ හැටියට කියනවා නම් අපි පරණ වාහනයක self starter එක දාලා ගහනකොට මෝටර ඉස්සරහට බැලලා එන්ජින් එක ස්ටාර්ට් කරලා දීපුවාම එන්ජින් එක දෙතරගෙන ගියාට පස්සේ විචහට මෝටර එක අපව ගන්න ඕනේ ස්විච් එක ඕෆ් කරන්න ඕනේ එතකොට තමයි එන්ජින් එක වැඩ කරලා එන්ජින් එකෙම දුවන්නේ ඒ වෙලාවේදී දිගටම ස්විච් එක අල්ලගෙන හිටියොත් එන්ජින් එක මෝටර පිච්චෙන්න ඉඩ තියෙනවා. නමුත් පරණ කාර්වල තියෙන හොඳේ තමයි එන්ජින් එක ස්ටාර්ට් කරන පස්සේ හොඳට දෙතරනවා. නමුත් දැන් තියෙන කාර්වල එහෙම දෙතරිල්ලක් නැහැ මවුන්ටින් හොද නිසා එන්ජින් එක දුවමින් තියෙනව නැද්ද හොයන්න බෑ. ඒ වෙලාවක ආය සෙල්ෆ් ස්ටාර්ටර් ගැහුවොත් දුවන එන්ජින් එකේදී මෝටරේට හොඳ නැහැ. ඒ වගේ තමයි විචාක විචාරයේ පමණක් පවතින සමාජයේ කොහොඳට යද්දි මට දැන් විතක්කේ නැතුව දුවන්න පුළුවන්ද කියලා බලලා ස්ටාර්ට් කරලා තියෙන එන්ජින් එක ආයෙ ස්විච් එක දානවා වගේ ආයෙ දාන්න පටන් ගන්නත් ස්ටාර්ට් මෝටර එක එන්ජින් එක රත් වෙනවා මෝටරයට තමයි පිච්චෙන්නත් ඉඩතියි. ආන්නේ වගේ මේ විතක්කේ අවශ්‍ය නැති වෙලාවේදී අවශ්‍ය නැහැ කියලා දැනගන්නවා කියන එක සීචාර වැටෙන්නේ නැත්නම් භාවනා කරන කෙනාට වැටහෙන්නේ නැත්නම් ඒකට කියන්න වෙන්නේ කියලා දෙන ගුරුවරයා අදක්ෂයි කියලා. ඒකේ 50ක වැරද්ද යන්නේ ගුරුවරයාට. ඒ නිසා ගුරුවරයා කොච්චර මේක නිතරම කරුවත් මේක තේරුම් ගන්න නැතුව කෙල්ගෙඩි ලෙල්ල අරින්න නැතුව කණ්ඩල හැටි වුණත් තේරෙනකම් කියලා දෙන්න ඕන. තේරෙනකම් කියලා දෙන්න. වෙහෙසන ඔබලා කියලා දෙන්න ඕන. කවදා හරි ඕක ඔතෙන්දි කරත් දැන් කෙල්ගෙඩි ලෙප්පෙල්ල ගැලවෙනවා. ලෙල්ල ගැලවෙලා මැදේ විතරක් ආපන් කියලා. තෙල්ල ගැලවිසි තියෙති ලෙල්ලත් එක කන යෝගාචර ගන්න වැඩි. කොතෙන්ද විතක්කේ අතාරින්නේ කියලා දන්නේ නැහැ. විතක්කේ හැලෙන වෙලාවේදී අතාරින්න දන්නෙත් නැහැ. අවශ්‍ය වෙලාවේදී විතක්කේ යොදන්න දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ යන්ත්‍රේ බොහොම සුකුමාර සූක්ෂම යන්ත්‍රේ වැඩියට පාවිච්චි කරපුවාම මේ භාවනා ක්‍රමය හොඳ නැහැ. මට මේ අරමුණ ගැලපෙන්නේ නැහැ. මට මේ යෝගා ගුරුවරයා ගැලපෙන්නේ නැහැ. මට මේ ස්ථාන ගැලපෙන්නේ නැහැ කියලා හිතතර කරගෙන යනවා. ඉතින් ඒක කරන්න දෙයක් නෑ. ඔක්කොටම මේ ධර්ම ඒකාකාරව වැටෙන්නේ නෑ. නමුත් වැටෙන තාක්කල් වගකීමෙන් 50ක් විතර මේ භාවනාව මෙහෙවන ගුරුවරයාට වැටෙන නිසා බණ හිම අත්‍යවශ්‍ය වෙනවා ධර්ම සාකච්ඡා අත්‍යවශ්‍ය වෙනවා කමඨාන් සුද්ධ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙන් ටිකක් බයක් ඇති කරනවා එහෙනම් තනියෙන් භාවනා කරන්න බැරිද කියලා. තනියම භාවනා කරත හැකි මේ වගේ විස්තර කරලා ලස්සනට විස්තර කරලා තියෙන පොත් අනික් අනික් හරපොත් නෙවෙයි ඒ භාවනා හරියට කරලා තේරුම් ගන්න කියන පොතක් හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් මනසට ඒත් කොට ඉන්න පුළුවන්. නමුත් තුඟ දෙනෙක් කොට ඉන්නේ කිලිම ගුරුරෙක් ආශ්‍රය කරලා බනහලා Taman වැරදියට කරලා කමටහන් සුද්ධ කරගෙන කොතෙක් කරනකම් මෙනෙහි කරන්න ඕනේ. කොතෙක්ද මෙනෙහි කරන්නේ නැතුව ඉබේම වැටෙන්න ගන්නවාද? ආයෙසරයක් වැටෙන්නේ නැතුව ආයෙ මෙනෙහි කරලා ආයෙසරයක් මෙනෙහි කිරීමේ යන්ත්‍රය පැත්තක තියලා විචාර බුද්ධියට ඉද දීලා යන ගතියට මේ අවිතක්ක ਵਿਚාර මත්තන් සමාධි කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තැනකට එනවා අවිතක්ක අවිචාර සමාධි කියලා ගන්න. අරමුණට කොච්චර කිට් වෙනවද කියනවනම් මෙනේ කරන්නෙත් නැහැ මම දැන් අරමුණේ ඉන්නවද කියලා තේරෙන්නෙත් නැහැ. වෙන විදිහකට කියනවනම් තව පැත්තකින් ආස්වාස් ප්‍රසවාස ඉන්නවා මේ ආස්වාස් මේ ප්‍රසවාස කියන එක වෙන් කළ අඳුරන්න බෑ. හැබැයි අරමුණේ ඉන්න බව දන්නවා. මෙනේ කරන්නෙත් නැහැ. කොහොමද දන්නේ කියලා ඇහුවොත් එයාට කට උතරක් නැති වෙනවා. එතකොට අවිතක්ක අවිචාර සමාධියකට වැටිච්චට පස්සේ දැන් යෝගාවචරය බය වෙලා හයියෙන් උස්ම ගන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් බය වෙලා ශක කරන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් සද්ධාව පිරියගත්තොත් ඒ යෝගාචර කියලා කියනවා අසත්පුරුෂයයි කියලා. ඒ යෝගාචර කියනවා කල්යාණ ධර්ම දන්නේ නැති මිනිස්සෙක් කියලා. ධර්මයේ Taman කරේ ක්‍රියාත්මක කරනට ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා එවැනි කෙනා කරන්නේ බයට හයියෙන් උස්ම ගන්න යනවා. මට දැන් හුස්ම වැටෙන්නේ නැහැ මොකද දන්නේ නැහැ සතිය නැද්ද දන්නේ නැහැ සමාධිය නැද්ද දන්නේ නැහැ කියලා අර විතක්ක ਵਿਚාර සමාධියෙන් අවිතක්ක ਵਿਚාරමත් සමාධියට ගෙනියලා ඊයින් පස්සේ අවිතක්ක අවිචාර සමාධියට ගියාට පස්සේ ඒක නඩත්තු කරන්න දන්නේ නැති මනුස්සයර කාලකන්ණියට හම්බෙච්චි කුමාරිකාව වගේ ලැබිච්ච සුකුමාර ධර්මයට අනුග්‍රහ කරන්න දන්නේ නැති වුණාම ඒ යෝගාචරය කියන්නේ වාහනයක ෆස්ට් ගියර් එක සෙකන්ඩ් ගියර් එක තර්ඩ් ගියර් එක වගේ ගියර් පිළිවෙල දන්නේ නැතුව එක පාරට টොප් එකේ යද්දි රිවර්ස් එකට දාගන්න. එතෙන් টොප් එකේ යද්දි ආයෙ ෆස්ට් එකට දාගන්න. ඉතින් අර එන්ජින් එක ගියර් බොක්ස් එක ගලවලා වැටෙනවා බිමට. ආහන් මේ වගේ කටයුතු ඔක්කොගෙම නොවෙනවා නෙවෙයි. නමුත් එහෙම නොවෙන්න සරුවචනාංශ මේක විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා තියෙන දේවල් සතිය නැති, බනහපු නැති, භාවනා නොකරපු එක්කනට මොනම අදාළතාවයක්වත් නැහැ. ඒ කට්ටිය සම ඊට වඩා හොඳයි භෞතික විද්‍යා රසායන විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒකෙන් කීයක් හරි හම්බ කරන්න පුළුවන් මේක මොකටයි කියලා. නමුත් භාවනා කරන කෙනාට තේනවා මේ භෞතික විද්‍යා රසායන විද්‍යාව කියලා කියන්නේ මාරපාක්ෂික ධර්ම. උඹේ භාවනාවට අදාළ මේ ධානාංග ටික ඉගෙන ගන්න එක ඒක දෙලෝ වැඩ ඇති කරන මතරත්තන්ට සම මේ සමාහිත බවක් ඇති කරන දේ තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව අපි හොලමොට්ටල වැඩි. චීනදී බොහෝම පිරිසිදු අහගන්නේ නැහැ. අහගත්ත පස්සේ හදලා දෙනකොට හිත නරක කරගන්නවා. ඉතින් ඒ නිසා නිහතමානීකම නැතුව සීලයක් නැතුව මෙලෙක් ගතියක් වෘත්තකමක් නැතිව මම දන්නවා කියලා පටන් අරගත්තොත් ඔය අල්ලාගත්ත පාරක් දිගේ ගිහිල්ලා ඉර වෙලා ඉන්නවා. ඒ නිසා සමාධියේ තියෙන විතක්ක ਵਿਚාර අවස්ථාව තමයි පටන් පරිංග පටන් ගන්න වෙලාව. එහෙම නැත්නම් හිත කොහෙරවත් යදුවක් කාලා පිට ගිහිල්ලා ආපහු අරමුණට ආවට පස්සේ හිත තමන්න කී කර නැත්නම් විතක්ක ਵਿਚාර දෙක දාන්න ඕන. ඩාලයා කී කර කර ගන්න ඕන. ඊට පස්සේ විතක්කේ නැතුව ਵਿਚාරේ පමණක් තියෙන සමාධිය තියෙන්නේ මෙහෙමයි කියලා අරමුණ හොඳට තියෙනවා මෙනේ කරන්න ඕනේ නැහැ. ආ ඒක දිගේම යනකොට අරමුණේ ඉන්නවද නැද්ද කියලා තේරෙන්නේ නැති මට්ටමට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක වෙනස තේරෙන්නේ නැති මට්ටමට සක්මන් කරනකොට පයි වැඩ කටයුතු දෙකේම සමානයි. තේරුමක් නැහැ වමද දක්නද කියලා නේද? හොඳටම සතිය නැත්තම් මේ සක්මන හොඳට තේරෙනවා ආන්නේ වගේ දුවේට Tamanට ඒකට අවශ්‍ය භාවය කියලා උරුද්ද තල තුනකම ආවට පස්සේ ඒකට යnderලා එහෙම බලන් ඉන්නකම ආනේක දන්නේ නැත්නම් සමාධියේ ඉඳලා ප්‍රඥාට හිත නගින්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය හොඳට මේ සමාජයක සමාධිය කියලා කියන්නේ හිතේ තියෙන නන්නත්තර වෙච්ච චෛතසික ටික එකතු කරනවා මිසක් පිටින් ගන්න කිසිම දෙයක් නැහැ. සමාධිය ඇති කරන්න මොනම දෙයක්වත් පිටින් ඕනේ නැහැ. ඒ වගේ සමාධි උනායි කියලා අපිට හම්බෙන දේකුත් නැහැ. අමතරෙන් තියෙන්නේ එහෙම වෙලා තිබුණ සිතුවිලි ටික එක දිහාට යොමු කරගන්න එක විතරයි. ඒක නිකන් කියනවා මේ ආශ්‍රය හතර පහ දෙනෙක් බැඳපු රතේක ආශ්‍රය ටික සේරම එක පෙතට දාලා ඉදිරියට අදින්න පටන් ගත්තොත් යනවා. එක එක එක එක පැත්තකට අදින්න පටන් අරගත්තොත් ඒ රතාචාර්යවරයා දක්ෂ නැහැ. එතකොට පෙතක් ටිකේ පාරක් ටිකේ රතේ මෙහෙවන්න බෑ. ඉතින් ඒ පෙතක් දිගේ පාරක් දිගේ මෙහෙවන්න බැරි හිතක් තමයි පුත්තජනයාගේ තියෙන්නේ. එක එක පැති වලට එක එක අර මේ හිතවිලි අදිනවා. ඒ අදින නිසා කිසිම සංප්‍රයුක්ත බලයක් එහෙම නැත්නම් දිශාගත බලයක් නැහැ. අසංවිධිත බලයක් තියෙනවා. ඒකට කියනවා අසමජ්ජාති කියලා. සමාහිතයක් නැහැ අසමාහිත හිත. ඒ නිසා පුත්තජනයා කොයි එකකට අසමජ්ජාති. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා සීල පුත්තජන විශ්සෝ උම්මත්තකයි කියලා වෙන මොකටවත් නෙවෙයි ඒ උම්මත්තකම දන්නේ නැතු ඒගොල්ලෝ හිතනවා මට PhD එකක් තියෙනවා මම ප්‍රොෆෙසර් කෙනෙක් මම අසවල් නිලයේ දන්න කෙනෙක් අසවල් කෙනෙක් කියලා මහා ලෝකයට අන්තට්ටු පැන ගන්නවා නමුත් අඩු ගානේ හිතේ සමාහිත භාවයේ ඒකාග්‍ර භාවයේ ඇත්තෙත් නෑ ඒක ලබාගත යුතු බව දන්නේ නැහැ ඉතින් එතකොට කියන්න තියෙන නම ඔච්චරයි වෙන මොකක්වත් කියන්න දෙයක් නැහැ ඊට මීට වැඩිය හොඳයි ඒක කිසිම නිලතලයක් නැතුනට මගේ හිතේ සමාහිතකමක් නැහැ මගේ හිත අසමාහිතයි අසමහිතයි කියන වචන තමයි අසමජ්ජාති කියලා සිංහලෙන් කියන්නේ. ඉන්නේ අසමජ්ජාති බව දැනගෙන සමාහිත කරන්න ගන්න උත්සාහය ඒ බොහොම වටිනවා. උත්සාහ කරන හැම කෙනාටම හරියන්නේ නැහැ. හරියන්නේ නැති හේතුවත් ඇතුළත තියෙන අවිද්‍යාවමයි ඕලොමොට්ටලකමයි ඒ නිසා නැවත නැවත දහස්වර කරලා දහස්වර සකස් කරගෙන කරගෙන යනකොට ওই විතක්ක ਵਿਚාර සහිතව පටන් ගන්නා සමාධිය අවිතක්ක ਵਿਚාරමත්ත සමාධිය අවිතක්ක අවිචාර සමාධිය කියලා මේ සමාධිය එකින් එකට එකින් යන්න යන්න මමයාගෙන් තොරව ඉබේ කරන සමාධියක් මෙහෙවීමකින් තොරව ඉබේ කරන සමාධියකට යනවා. ආනි වගේ දෙයක් සමත භාවනාවේදී එච්චර විස්තර වෙන්නේ ඒක සමත ක්‍රමයට. නමුත් මම දැන් තියෙන මේ විපස්සනානුකූලව විස්තර කරනකොට මේ ක්‍රමේ නැතුවම බෑ. අනිවාර්යයෙන් මේක අවශ්‍යයි ඒ ක්‍රමයේ යන්න. ඒක නිසා අපි ਸਰවචනාංශේ මේ මේ සූත්‍රේ නම් ਸਰවචනාංශේ සම්බන්ධයක් නැහැ ධම්මදින්න තෙලින්නාශය තමයි විස්තර කරන්නේ පස්සේ ਸਰවචනාංශේ අනුමත කරනවා මෙන්න මේ විදිහට කතම බණයේ සමාධි කියලා ආපුවාම ඒ ධම්මදින්න රහත් මෙහින්නාශේ කියන්නේ යාකෝ ආවුසෝ චිත්තස ඒකාගත ආයන් සමාධි ඊට පස්සේ විසාකෝපාසකත්ව වහනවා කතමෝ සමාධි නිමිත්තා මේ සමාධියේ ලබා ගැනීමට ලබන්න පුළුවන් අරමුණ මොකද්ද? කර්මස්ථානය මොකද්ද? නිමිත්ත මොකද්ද කියලා. එතකොට තමයි දින තෙන්නස් කියන චත්තර සතිපට්ඨාන සමාධි නිමිත්ත. සතර සතිපට්ඨානේ තමයි මේ විතක්ක ਵਿਚාර සමාධියට, අවිතක්ක ਵਿਚාර මත සමාධියට උදව් ගන්න. ඒ සතර සතිපට්ඨානේ මේ ථේරවාදයේ පනවාගේ රැකගෙන ඉන්නවා. කොච්චරද කියනවනම් සතිපට්ඨාන සූත්‍රයේ කියුවත් නිවන් දකින්නයි කියලා කටපාඩම් කරනවා. ඒ තරම් සතිපට්ඨාන සූත්‍රයට කරු කරනවා. නමුත් ඒක කියවනවට වඩා අර්ථයේ තේරුම් අරගෙන ක්‍රියාවත් කරනවනම් මේ සමාධි එක එක මට්ටම් වලින් දරගන්න ඕනේ. ඒ නිසා සතර සතිපට්ඨානයේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි ඒක හැම වෙලාවෙම කායනුපස්සනාවෙන් පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා ලැබුවා වූ මේ මනුෂ්‍ය ජීවිතය, ලැබුවා වූ මේ මනුෂ්‍ය කය උතුම් කළ සැලකිල්ලක් ධාතු කරඬුවක්සේ සලකන ගතියක් ඒ පුද්ගලයා විසීම තමන්ගේ කයට කරන්න වෙනවා. මනුෂයා හොඳටම කයට මෛත්‍රී කරන්න ඕනේ. කයත් එක්ක හාද වෙන්න ඕනේ. කයි අවශ්‍යතාවයන් දැනගන්න ඕනේ මේ සමාධියක් ගන්න ගන්න. ඉතින් එතෙන්ට එන්න බෑ. අත්තිකිලමතාන් යෝගී හෝ කාමසුකල්ලිකාන් යෝගී කියන මේ දෙකට ඉඳලා ඉන්න කෙනෙකුට කවදාකවත් කයත් එක්ක සමීප වෙන්න වෙන්නේ නැහැ. අත්තිකිලමතාන් යෝගයේ දෙනෙක්න පුළුවන් තරම් කයට වද දෙනවා. ඒකෙන් එන සංඥාවකට අහුම්කම් දෙන්නෙත් නැහැ. එnde ඉස්සලෙව තලාවබනවා. යටපත් කරනවා කය පාවිච්චි කරන්නේ කරත්තකාරයෙක් තමයි කරත්ත බඳින ගොනුකට වගේ ගහලා බැලලා වැඩ ගන්න එක විතරයි කරන්නේ. කාමසිකල්ලිකාණී යෝධයේ එකනා උට්ටියේ ඉඳලා හැන්ද වෙනකන් එකට අනවශ්‍ය තරම් ඒ සැප දීලා ඒ සැපේ කිචු වෙනවා මිසක් ඒකට යෙදෙන කය අකාලේ නාස්ති කරගන්න. එහෙම කරනවත් කායට මෛත්‍රියක් නැහැ. පේන්ට්නම් තියෙන යත් උංගා කායට ආදරේ වගේ. නමුත් දෙයත් මැරෙන්නේ නරා දුක් විඳලා. කාමසුකල්ලි කාණ්ඩ ඉවිචැට්ටෝ. මෙන්න මේ දෙකට යෙදෙන්නේ නැතුව කය, කයෙහි කය ආනුව බලනාසුලුව කියලා. තමන්ගේ කය, කය ආනුව බලනාසුලුව කියලා බුදුහාඳු වචනයක් පාවිච්චි කරනවා. කායේ කාය ආනුපස්සී විහෙරති. ඒකේ සමහර ආචාර්යවරු කියනවා මේ කය මවක් තම කුළුඳුලේ දරුවා දිහා බලන්නාසේ පිට කෙනෙක් ගැහෙන් බලලා කය අවබෝධ කරගන්න ගන්නා උත්සාහයට කියනවා කායික ආයන පස්සේ විහෙරති මේ කායේ කායાનුපස්සී විහරණය සඳහා ඒ පරිශ්‍රණය සඳහා බුදුජානසේ පරිශ්‍රණාගාරයේ පෙන්වන්නේ අරඤ්‍යගතව රුක්ඛ මූලගතව ශුඤ්ඤාකාරගතව. තමන්ගේ කය දිහා තමන්ට අනුන්ගේ කෙනෙක් වගේ බලාගෙන ඉන්න නම් සෙනඟ මැද ඉඳලා කරන්න බෑ. අපි සෙනඟ මැද ඉන්නකොට අනුන්ගේ කය දිහා බලන්නේ. අනු මන් දිහා බලන්නේ කොහොමද කියලා නිතරම රඟපෑමක එදිනවා. ඒ නිසා අපිට හරියමාරු කානිවල් එකට ගිහිල්ලා එහෙම නැත්නම් භෝජන සංග්‍රහවකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන සංගණිකාවකට ගිහිල්ලා කාය කායනපස්සී කරන්න මොකද අපේ හිත හැඟුම් මුදා හරිනවා. කැලේකට ගියාට පස්සේ තමන්න තමන් ඒක උද්දකලාව විවේකීව විස්රාමිකව බලන්න පුළුවන්. නැත්නම් ගහක් මුලට ගිහිල්ලා කරත හැකියි. නැත්නම් ශූන්‍යාකාරයකට යන්න ඕනේ අන්නර විදිහේ කය කාම වස්තුවක් විදිහට බලන විවිධාකාරයෙන් බලන පුද්ගලයන්ගෙන් හිස් වෙච්ච කයයි කයානෝ බලන පිටිසි ඉන්නවනම් ගොඩක් ප්‍රශ්නයක් නැහැ. ඒකට කියන ශුන්‍යකාරය කියලා කාම්භෝගින්ගේ හිස්තන. ආනෙතන කියලා කයේ කයානෝ බලනවා කියලා කියන්නේ මේ කය දිහා Taman භාවනාවට සතිමත් අප්‍රමාදීව උදේකලාව විවේකීව එහෙම නැත්නම් විස්රාමිකව බලන්න බැහැ. ඉතින් අවුරුදු 120ක් ලෝකේ ජීවත් වුණත් කෙනෙක් කවදාවත් කයිදියා විදියට බලන්නේ නැහැ කාම ලෝකෙදී. ඒක බලන්නෙම අර වගේ කොරාගෙන් එහෙම නැත්නම් ද්වේෂයෙන්. ඒ නිසා අර වගේ සතිපට්ඨාන භාවනාවට පෙළඹිච්ච කෙනා ම ලැබිච්ච මනුස්ස ජීවිතේ පරෝජන ගන්නවා. ඉතින් සැප විඳින්නවත් හෝ එහෙම නැත්නම් දුක් දෙන්න පාවිච්චි කරන්නේ නැතුව ප්‍රයෝජන ගන්නවා. ආන් එහෙම ගැයෙම සඳහා කැලියට ගිහිලා හොඳට මේ සමාධි භාවනාවට පෙළඹෙන යෝගාවචරයට ਸਰවඥාන්සේ යෝජනා කරන්නේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව. පටන් ගන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව. ආහනේ ඉඳගෙන කය දිහා බලන්න කියනවා සම්පූර්ණ එළඹ සිටි සියයෙන් සම්පූර්ණ ගෞරවයෙන් සම්පූර්ණ සද්ධාවට. යම් චිත්තක්ෂණයක Taman කයත් එක Tamanට ගත කරන්න පුළුවන් නම් ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. එකම චිත්තක්ෂණයක්වත් ඉඳගෙන Taman එක්ක ඉඳ බැරි නම් ඒ මනුස්සයා භාවනාවට අභව්‍ය පුද්ගලෙක් වෙනවා. එක්ක තද බල වේදනාවක් එහෙම නැත්නම් තද බල මානසික අසහනයක එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් ඇත්තෙම නැහැ. එහෙම නැත්නම් සැක. එහෙම කෙනාට චිත්තක්ෂණයකටවත් මේ කයේ ස්පාසු වෙලා ස්පාසු දිහා බලන්න බෑ. ඒ කයේ තියෙන සමතුලිතතාවය දිහා සහල්ු භාවය දිහා ලීච්ඡ භාවය දිහා විවේක ස්වරූපෙදී බලන්න යම් තැනක හොඳට පట్టල වාඩිලා හොඳ සක්මණේක පස්සේ අවිල වාඩි වෙලා කයේ කයානුව විවේකීව කොහොම විස්රාමිකව ලීච්ඡ ස්වරූපෙන් කය කියන කයදියා බලන්න පුළුවන් නම් අපිට මේ ක්ෂණ සම්පත්තිය ලැබෙනවා කයේ කයානුව වාසය කරනවා කියන එක ලැබෙනවා අන්නේම කයේ කයano වාසය කරගෙන ඉන්නකොට ඒක ਸਰවචනanse දීර්ඝ කාලීන පරිශ්‍රණයකින් පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා එතකොට හිත ඉබේම මේ ප්‍රාණයට මේ හුස්මට මේ පණට යනවා. ඇහ කන දිව නාසිකින් පිටට යන්නේ නැත්නම් අත් දෙක වහගෙන නිශ්ශබ්ද තන කය තැම්පත් කරාට පස්සේ කය ඇතුළට හැරුණොත් කය කයano බලන සුළු වුණොත් අනුන් බලන්නාසේ කය දිහා බලන්න පුළුවන් වුණොත් මේ හුස්ම ටික පේන්න ඉඩ තියෙනවා කියන එකයි සර්වඥාන්සේගේ යෝජනාව. හැබැයි ඒක බලන්න යන්න එපා, එලවන්න යන්න එපා. හුස්ම අඹාගෙන යන්න එපා. හුස්ම දැනගෙන ඉඳලා හයියෙන් හුස්ම ගන්න යන්න එපා. අන්න එතෙන්ට එනකොට කියනවා සතිපට්ඨාන සූත්‍රයේ සතෝ ආස සති සතෝ පස්ස සති. මේ ඉඳගෙන ඉන්න කයෙහි සිදුවෙන මේ හුස්ම දෝතිම අල්ලගන්න. දෝතිම පිළිගන්න. ඒකට ආශ්වාස කරනකොට ආශ්වාස කරන බව දන්නවා. ප්‍රශ්වාස කරන ප්‍රශ්වාස කරන බව දන්නවා. එතකොට විතක්කේ යෙදෙනවා. එනිසා මෙනෙහි කිරීම කියලා පසුකාලීන ආචාර්යවරු මේක පුරුදු කරලා තියෙනවා. හිත අන්‍යවිත වෙනවනම් මෙනෙහි කිරීම කරා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා. නැත්නම් ගන්නවා හෙලනවා. මුඛා කරදාලා මෙනෙහි කරගෙන යනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක හිත යද්දී විතක්කේ හරියට වැඩ කරනවා නම් මොන පළවෙනිවත ආර්ථේන පටන් ගන්න දැන් සතිය කියන එක ක්‍රියාත්මකයි. ධර්ම චක්‍රේ පෙරලෙන්න පටන් ගන්නවා. ආහනේ පෙරලෙන්න පටන් අරගත්තට පස්සේ සතුටු වෙලා නතර වෙන එක නෙවෙයි කළ යුත්තේ ඒ යෝගාචරය බලන්න මේ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරමින් පවත්න්න පුළුවන් වෙනකොට මේ ආස්වාසයෙන් ප්‍රස්වාසය අතර වෙනසක් අද්දකිය හැකි විෂමතාවයක් තියෙනවද කියන එක කිරීම හරහා විචාර බුද්ධිය අවසල ගන්න ඕනේ. විචාරය. නැත්නම් ගොඩාක් වෙලා ඉන්නවා ඒ ආස්වාස් ප්‍රසවාසතිකේ වෙනස කියා ගන්න බැරි නම් ඒත් ඇත්තටම සමාධියක් හැදෙනවා. නමුත් බොහොම සුළු දෙයකින් කැඩලා යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම විපස්සනාට බරව උපදෙස් දෙනකොට කියනවා ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියාගෙන ඉලා විතරක් මදි. ආශ්වාසයේ විලායම ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා දන්නවද? සත්‍යයක් වේදනාවක් නෙවෙයි කියලා දන්නවද? ආශ්වාසයේ බව හොඳට දන්නවනම් මොනවද ආශ්වාසයේ ලක්ෂණ? ප්‍රශ්වාසයේ තියෙන ආධිමික ආශ්වාසය නෙවෙයි කියලා දන්නවනම් ප්‍රශ්වාසයට ආවෙනික ලක්ෂණ මොනවද කියලා මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව කැඳී ගල බේරන්නා තේවෙන් කරන්න පුළුවන් නම් සතිපට්ඨානෙ හරි. ඒ කියන්නේ හොඳට සතිය පිහිටියා. ඒක සවිතක්ක සවිචාර සමාධිය වාගේ ශබ්ද නැහැ එනවා නෙවෙයි. කයි වේදනා නොදැනෙනවමත් නෙවෙයි. හිතට හිතේ නොනිනවමත් නෙවෙයි. නමුත් ඒ නැති නැති වෙලාවක හරි කමන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ විදිහට විස්තර බලනකොට ඒ යෝගාවචරයට ඒචිවිලි සද්ද වේදනා තිබුණත් එයින් තදබල බාධාවකට අධි කරගන්න නැතුව මේ ආනාපාන දිගේ හිතපත් ගන්න පුළුවන් ගතියක් එනවා. ඒක ලොකු ජයග්‍රහණයක් ආධුනිකයෙකුට. අපි අවුරුදු ගාන, කල්ප ගාන, සංසාර ගාන හුස්මරන් තියෙනවා. කවදාකවත් මේ හුස්ම පළවෙනිම දේ, වැදගත්ම දේ, උත්තරම දේ, අප්‍රමාදව කළපු දේ දන්නේ නැති නිසා සංසාරෙට ගියා. දැන් අපි සියල්ල බහා තමලා මේ හුස්ම ගැන දැන ගැනීමමයි ශක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනිකොඬලක් වාගේ. මේකට මෙහිත දීලා කත කරන්න පුළුවන් වෙනකොට සතෝ වාස සති සතෝ පස සති කියලා ඒක පළවෙනි වතාවට Tamanට වැටෙනකොට ඒ අනුව ලොකු ආරක්ෂාවක් සැලසෙනවා නීවරණ ධර්ම හිතට එන්නේ නැහැ. ඒකෙම ශබ්ද වේදනා හිතුවේ නැතුව අනවේකෙන් බාධාවත් අඩු කරගෙන මේ ඉන්න මේ විදිහට ආනපනිය යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයාගේ මේ තියෙන විචක්ෂණ බුද්ධිය නැත්නම් විචාර බුද්ධිය වැඩිකරනද සර්වඥාන්සේ සඳහන් කරනවා දීර්ඝව හුස්ම ගන්නවා නම් දීර්ඝව අතුල් වෙනවා කියලා දැනගන්නයි කියන. දීර්ඝව පිට වෙනවා නම් දීර්ඝව පිට වෙනවා කියලා දැනගන්නයි කියන. ඒ කියන්නේ හුස්ම ඔහේ යnderලා බලන් ඉන්නව නෙවෙයි දැන් Taman වෙනුවට ප්‍රාණි ගත්තා ප්‍රාණයේ වෙනුවට ආනාපානෙ ගත්තා ආනාපානෙදී විස්තර සහිතව බලනවා. බලාන යනකොට සමාධිය එනවනම් සතිය වැඩෙනවනම් මේ දීර්ඝව ගන්න හුස්ම ක්‍රමෙන් කෙටි වෙන බව සර්වචනාංශගේ අත්දැකීම උන්වහන්සේ යෝගාවචරයෙන් වෙනුවෙන් ඉදිරිපත් කරලා බලනවා දීක හුස්ම එන්ටෙන් රසං වාසදන්තෝ රසං අස්ස සාමීති පජානාති රසං වාපසදන්තෝ රසං පස්ස සාමීති පජානාති කියලා රස භාවය හුස්ම එන්ටෙන් කෙටි වෙන භාවය තේරෙනවා නම් අන්න අර හිතපු සමා සතිය හොඳට පිළිතලා මෙනෙහි කිරීම yaadීලා තැම්පත් ගතිය. මේ තැම්පතු හිතෙත් වෙනවා ආශ්වාස ප්‍රශ්වාසෙත් වෙනවා කයෙත් වෙනවා. ඒක යෝගාවචරයටම තේරෙනවා. අනිකුත් ධර්ම නැතුව නෙවෙයි බාධක ධර්ම. ඒවා තියෙදි මෙහෙම නිකන් කීකර වෙන ගතිය, තැම්පත් වෙන ගතියක් තියෙනවා. අන්නේ තරමට මේක කීකරු කරගත්තට පස්සේ අතේ අතට ගත්තට පස්සේ ආම්බාම් කරගත්තට පස්සේ සබ්බකාය පරිසංවේදී අසසි සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසි සාමිති සික්කති කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර සංසන්දනයේ යෝගාවචර දැන් කියනවා ආශ්වාසයෙන් පටන් ගන්න තනින් මැද වෙන් වෙන හැටි බලන්න මැදින් අග වෙන් වෙන හැටි බලන්නේ වෙන විදිහකට කියනවා මෙතෙක් කල දැක්කේ ආශ්වාසයේ මැද විතරයි දැන් හට ගන්න තැනටම ගිහිල්ලා සතිය පිටවගෙන බලائیں ආශාසි ගෙවිලා ගියත් ගෙවිලා යන අන්තිම කොන දක්වා සතිය පිහිටවන. ප්‍රසවාසයේ පටන් ගන්නත් ඉස්සෙල්ලා සතිය පිහිටවන කොහොමද පටන් ගන්නේ කියලා බලන්න. ප්‍රසවාසයේ මුළු නාස්පුඩු පුරවාගෙන පිට වෙලා ගියාට පස්සේ ඉවර වෙලා යනකම බලන්නේ කියලා අර ਵਿਚාරය එහෙම නැත්නම් විමසුන් නොවන නැත්නම් ධම්ම විචය වැඩි කිරීම සඳහා ඉතින් අර ගත්ත එකලාශය හරහා සමාධිය කඩා ගන්න නැතුව දිගට බලාන යනවා. ඒ වෙලාවේදී මෙනෙහි කිරීමක් කරන්නේ මේ මුලමදාග වශයෙන් අවශ්‍ය නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් අර ਵਿਚාරේ වැඩි කරන්න වැඩි කරන්න අරමුණට හිත ලං වෙන්න පටන් ගන්නවා. දෙක අතර දුරස්ත භාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන භාවය යෝගාවචරයට හොඳටම තේරෙනවා. අඩු වෙන්න වෙන්න පිටින් එන බාධක අඩු වෙනවා. හිතයි අරමුණයි දුරස්ත නම් පිටින් එන බාධක වැඩි. අතරමැද පරතරයට එක එක දේවල් රින් කරනවා. ලං වෙලා එබිලා netතර දීලා බලන තරමට කිට්ටු වෙනකොට අර බාධක ධර්ම අඩු වෙනවා තිබුණත් ගණන් ගන්න නැතුව මේ ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා හාද භාවයේ සුවද භාවයේ අරමුණට වැඩි වෙන්න පටන් අර ගන්නවා එතකොට අරමුණේ පුදුමාකාර ධාතු ලක්ෂණ මුලදී තියෙන යාන්ත්‍ර ප්‍රති ඇති වෙලාවට වැඩි හොඳට පිරිමැදින ගතිය මැදදී වැඩි අන්තිමට ඉවර වේගනකට ආයෙ පිරිමැදින ගතිය දැනෙන්නේ නැහැ කම්පන චංචල ගති මැදදි වැඩි මුලදී අගදී අඩුයි. මුලදී තාම ශාන්ත සුන්දර ගතියක් තියෙන්නේ අගදී ශාන්ත සුන්දර ගතියක් තියෙන්නේ. මැදදී පෙරලි කරනවා. ආශ්වාසෙත් එහෙම ප්‍රශ්වාසෙත් එහෙම. ආහනේ විදිහට එක එක ධාතු ගුණ තාමත්ව ලං කරලා ලොක් කරලා විස්තර කරලා බලනවා වගේ යෝගාවචරණ තේරෙන පටන් ගන්න. ඒකට එක අරමුණකට බැහැලා ඒ අරමුණේ ධර්ම රසය එයාගේ ධර්ම ඕජාව අහුලන්න දන්නවනම් යෝගාවචරය. මේකටයි භාවනා කරන්න කියලා දන්නවනම් මෙතෙන්ටයි හිත මෙහෙවන්න ඕනේ කියලා දන්නවනම් ඒ යෝගාවචරයට දැන් මෙනෙහි කිරීමකින් තොරව ආශාස් ප්‍රසවාස කියලා මෙනෙහි කරන්නේ නැතුව මුත් ආශාසයේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම විචාර බුද්ධියට අහුලන්න පුළුවන්. හොඳට ගොවිතැන් කරපු මනුස්සයා ගොවිතැනේ අස්සන්න නෙලා ගන්නවා වගේ ඒ වෙලාවේදී නිර්බඳින්න ඕනෙත් නැහැ වල්බේත් ගහන්න ඕනෙත් නැහැ කුඹුරු කරන්න ඕනෙත් නැහැ අස්සන්න ගන්න වෙලාව අන්නේ වෙලාවේදී අවිතක්කම් ਵਿਚාරමත්ත සමාධියට එනකොට ඒ යෝගාචරයට මේ හුස්ම රැල්ල ඇතුලේ මුළු ලෝකෙම හතර මහා ධාතුන්ම සියලු නාම ධර්ම සියල්ලම මේක ඇතුලේ තියෙනවා මේක ඇතුලේ ලෝකෙම තියෙනවා ඒ කියන්නේ හුස්මට හිත ඇතුලට ගියා හුස්මට හිත নিমগ্ন වුණා වගේ අර සමාධියේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මේ මාරු වෙන අරමුණු තියේදී ඒ අරමුණ කොච්චර සමීප වෙනවද කියනවනම් හරියට එක දිගට තියෙන අරමුණක් වාගේ පත් වෙන පහන් දැල්ලක් දිහා බලා ඉන්නා වගේ ඒ යෝගාවචරයට ඒකේ නිමක්න වෙන භාවයට එනකොට මේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනා නැත්තම් ආනාපානය මේ සමාධියට නිමිත්තක් කරගන්න. අපි එතනින් තමයි කුඤ්ඤ ගහගන්නේ. ඒක දිගේම ඇතුළට බහිනකොට අච්චර ක්‍රියාකාරකම් රාශියක් තිබුණාට ඒකම විද්‍යාලක චිත්‍රයක් වගේ දැල්වෙන පහනක් වගේ නැති වුණාට මේ ක්‍රියා වේගය ඇතුලේ හිත හේමම තැම්පත් වෙනකොට කායනුපස්සනාවම ආශ්වාසයේම ප්‍රශ්වාසයේම ඒ නිමිත්ත කරගත්තට පස්සේ යෝගාවචරයට මේ සතිය ස්ථාවර වීම, ප ဋ ාණය, පදට්ඨාන වීම මුල් බැඳ ගැනීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක තන්නේ කර කාලයත් එක්ක සම සරල සමාන්තරව යනවා. වැඩි වේලාවක් හිටිය වැඩි පටල වෙනවා. නිතර නිතර ඉතිවිලි වේදනා සත්‍යත් එක්ක දඟනවා නම් ඉරියව් මාරු කරනවා නම් දඟනවා නම් ඒ පටලේ නැති වෙනවා. ඒ නිසා යෝගාචරය එන්නේ එන්නේ එන්නේ හොඳට සක්මන් කරලා වැඩි වේලාවක් ඉඳ බලාගෙන ගිය ගමන්ම විතක්ක ਵਿਚාර සමාධියට දාගෙන ඊට පස්සේ අවිතක්ක සවිදා විචාරමත්ක සමාධියට පුළුවන් තරම් ඉක්මනට ගියොත් හොඳ උනන්දුවකින් හොඳ කායික ශක්තියකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒකට නිමග්න වෙන ගතිය, කිදා බහින ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවා. එතකොට තේරෙනවා සමාධිය කියලා කියන්නේ මේ එකම අරමුණේ හිත නිමග්න වීම නැත්තම් ඒකාග්‍ර